ඊළඟට පින් ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා අටලෝ දහමින් කම්පාවන ආකාරය දනින්න. ඒ තවදුරටත් විදර්ශනාත්මක විදර්ශනාත්මකව පැහැදිලි කර දෙන්න. දැන් අෂ්ටල අටලෝක දහමින් කම්පා වෙනවා කියවන් පස්සේ අටලෝ දහමේ කොටස් දෙකක් තියෙනවා ලාභ යස ප්‍රශංසා සැප කියලා කැමැති කොටස් හතරක් තියෙනවා අලාභ අයස නිന്ദා දුක කියලා අකමැති කොටස් හතරක් තියෙනවා අකමැති දේවල් වලින් කම්පණය වෙන හැටි අපට වැටහෙනවා කොහොමත් අපි අකමැති දෙයක් ඇති වුණාන් පස්සේ අපිට එකකින් කම්පනයක් ඇති වෙනවා. කැමති දේවල් වලින් කම්පණය වෙනවා කියලා කියන්නේ ලාභ යස ප්‍රශංසා සැප ඇති වෙනකොට අපි ලෝභයෙන් උද්දාමයටපත් වෙනවා. මාණයෙන් උද්දාමයටපත් වෙනවා. මමත්වයෙන් උද්දාමයටපත් වෙනවා. එතකොට Taman හුවා දකිමින් අනිත් අය හෙලා දකිමින් උද්දාමයටපත් වෙනවා. මෙහෙම ක්ලේශයන් ගොන්නක් අපේ මනසේ ඇති වෙනවා අපි කැමති දේවල් ලැබෙනකොට. ලාභ යස ප්‍රශංසා සැප ලැබෙනවා. එතකොට ඒතනත්තා පියවි ස්වභාවයෙන් නෙමෙයි ඉන්නේ. ඒතනත්තා සති සම්පජඤ්ඤයෙන් නෙමෙයි ඉන්නේ. ඒතනත්තා ප්‍රකෘති මට්ටමේ නෙමෙයි ඉන්නේ. එයා මහ පොළවේ පිහිටලා නෙමෙයි ඉන්නේ එතකොට. නිකන් අමුතු තැනක ඉන්නේ. එතකොට ඒ ඒ මොකද්ද? අර පැමිණි අරමුණෙන් එයා විපරීත වෙලා. කම්පණයටපත් වෙලා. එයාගේ ප්‍රകൃතිය නෙමෙයි දැන් තියෙන්නේ. ඒත් කම්පනයක් තමයි. ඒ නිසා තමයි මිනිස්සු සතුට වැඩි වුණාම දරා ගන්න බැරුව මැරිලා වැටෙන්නේ. සතුට වැඩි වුණාම උඩ පනින්නේ, කෑ ගහන්නේ, හූ කියන්නේ, සින්දු කියන්නේ, නටන්නේ, දඟලන්නේ. දැන් අපි කැමති දෙයක් සිද්ධ වෙලා ලාභයක් ලැබිලා ස්විප් ටිකට් එකක් ඇදිලා එතකොට එහෙම ලොකු ප්‍රශංසාවක් ඇති වෙලා තමන් ජයග්‍රහණයක් ලබා එහෙම දුන්නාට පස්සේ අපිට නිකන් එකතන වාඩි වෙලා ඉන්න බෑ නිකන් එහාට මෙහාට ඇවිදින්න ඕන. එතකොට කියවන්න ඕන, අනිත් අයට කියන්න ඕන, කෝල් කරන්න ඕන, දඟලන්න ඕන, උඩපයින්ව නිින්ද යන්නේ නැහැ, කෑම කන්න බෑ. දැන් මේ මොකද්ද? ඒක තමයි කම්පනය කියලා. ඉතින් ඒක උත්සන්න වෙච්ච ගමන් කෙනෙක්ම මැරිලා වැටෙනවා heart attack හැදෙනවා නහර පුපුරනවා. ඉතින් එහෙම තමයි අෂ්ටලෝක ධර්මයෙන් අපිට අර අයහපත් අකමැති දේවල් සිද්ධ වෙනකොට කම්පණේ ඇති වෙන හැටි කොහොමත් අපට දැනෙනවා. අර කැමති දේවල් වෙනකොටත් ඒක කැමැත්තෙන්, තෘෂ්ණාවෙන්, රුචිකත්වයෙන් ඒකත් එක්ක බැඳෙනකොට ඒත් කම්පනයක් තමයි. ඒ නිසා ඒ දෙපැත්ත කෙරෙහිම ලාභාලාභ යසායස ප්‍රශංසා නින්දා සැප දුක මේ දෙපැත්ත පිළිබඳවම අපිට මධ්‍යස්ත උපේක්ෂා සහගත වෙන්න පුළුවන් අන්න උපේක්ඛා පාරමිතාව. Taman සම්බන්ධව සිද්ධ වෙන හොඳ නරක දෙකේදීම මධ්‍යස්තව දකින්න. එහෙම කෙනෙකුට විතරයි අර කම්පණය දුරු කරන්නට පුළුවන්.